මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මේ ඇහුණද ලොකෝ අර දිගමඩුල්ලේ ඉලන්දාරියා අද මෙහෙ එනමයි කිව්වා. ලොකු ඒ වගක් නොකිය වෙදගෙදරට ගිහින් බිසෝව මෙහාට එක්කරගෙන එන්න. වෙද මාමා කීවේ තව මාස දෙක තුනක් යනකල් මේ ගෙදරට බිසෝව එක්කන් එන්න එපා කියලායි. ඒක යකාගේ වැඩක් නේ ඈ. අන්න හරි. යකාගේ වැඩක් ඉඳලා තමයි බිසෝ මේ ගෙදර නවත්තා ගන්නට එපයි කියන්නේ. තව තුන් මාසයක් කෙල්ලගේ ඔළුවට හොඳ නැහැලු. බොලන් ඒ යකාට කුද ගහ ගන්නට කියලා කෙල්ල මෙහාට එක්වරාගෙන එනවද නැද්ද? මගේ යකා ඊට වඩා සැරයි. ආ ආවේශ වුණොත්. අනේ මං අහන්නේ ඇයි මේ හදිසියේ ඔය තීරණේ ගත්තේ ඈ ඇයි මං ඒ ඉලන්දාරියට ගෙදරට එන්න කීවේ නිකන්ද ඈ ඒ ඉලන්දාරියා වටේට මගුල් කපුව පොරකකා බලා ඉන්නවා කපුටෝ වගේ වෙන පරස්තාවකට ඒ ඉලන්දාරියව මාට්ටු කරගන්න මම මේ මාස ගණනක් දිගා මඩුල්ලේ ඉඩම් කඩම් අරගෙන ගෙයක් අරගෙන ඒ ඊලන්දාරියා මගේ පැත්තට නම්මාගෙන ඉවරයි. නමුත් ඔය කෛරාටික මගුල් කපුවෙකුට පුළුවන් ඒ පැත්තෙන්ම පෝසත් මනමාලියක් පෙන්නලා මේ ඒ ඊලන්දාරගේ අස්වහල රවට ගන්නට. ඕ. එතකොට කවුද පච වෙන්නේ? මේ පොරසිද්ධ මුවන් පැලස්ස කටුපුල්ලේ ආරච්චිලා නේද? මං කීප දොහේ කීවා ඒ පරස්තාවට වචනයක් දෙන්න කලින් බිසෝගෙන් අහලා කැමතිනම් විතරක් ඒ කියන්නේ මේ බිසෝට අර දුම්බර ඉඳලා ඇවිත් හැංගි මුත්තම් කරන නාමෙලා ඈ කෙල්ලට දීලා තියෙන hina බේතුයි ගුරුකමවි සේරම අහෝසි වෙලා ඌ එපා වුණාට පස්සේද මේ මේ පොරස්තාවක් කරන්න කියන්නේ ඈ මේ මොනවා වුණත් බිසෝ කැමති නැත්තම් මොකද කරන්නේ ඈ බලාත්කාරයෙන් බඳලා දෙන්න බෑනේ. ඇයි බැරි? ඇයි බැරි? මමයි මේ ගෙදර ලෝක්කා. මං කියන දෙයට අනික් උදවිය කැමති වෙන්නම ඕනේ. ඒකයි මගේ රෙගුලාසිය. හොඳයි. අපි හිතමු ඔය කියන දිගා මඩුල්ලේ ලන්දාරියට අපි බිසෝව අකමැත්තෙන් කසාද බඳලා දෙනවයි කියලා. කෙල්ල සණ්ඩු කොල්ල ආපහු ගෙදරට ආවොත් මොකද කරන්නේ? වහාම කාර් එකක පටවාගෙන ගොහින් දිගා මඩුල්ලට බස්සනවා. මා එක ඒ නාඩගම් කරන්ට මං ඉඩ දෙන්නේ නෑ. කීයට ගියත් ලොකු? ඔව්. මේ හන්ට ගෙදර ඇත්තෝ මේ හන්ට මුවන් පැලැස්සේ මීට කලින් මව්පියන්නේ බලපෑමට කසාද බන්දලා දීපු ගෑනු ළමයි. කී දෙනෙක් නම් ආපහු ආවද? ඈ කී දෙනෙක් ඒ කෙල්ලන්ගේ පරණ යාළු කොල්ලන් හොයාගෙන ගියාද? ඈ? කී දෙනෙක් දිවි නහගත්තද? ඈ? මතකද? මතකද? ඒ කියන්නේ බිසෝගේ පරණ යාළුවා කියන අර දුම්බර පළාතේ ඉඳලා ආපු නරියෙකුට ඈ මගේ යකා කස්තිරන් අල්ලනවා ලොකෝ මේ වෙලාවට. කස්තිරන් බෙල්නෝ උදව් අල්ලපු දෙයක්. මොනවා කියේ? මොනවා කියේ? මට හුන්නේ නැහැ. මට මං කියන දේ කවදාවත් ඇහෙනවද? ඔන්න මන්නු කීවයි කියන්නේ නැතුව වෙද ගෙදරට ගෙහුම් වෙදරාල හිටියත් නැතත් මට කාරි නෑ. බිසෝ කෙල්ල වහාම මේ මගේ ගෙදරට එක්කුරාගෙන එනවා. හ්ම් හ්ම්. ආන් තියනවා තිරික්කලි. අර ආන් අර යනවා. මන් දන්නවද ගොන් කරත්තේ දක්කන්ට? ඈ? ඔය බක්කි කරත්තේට නැගලා ඉඳගෙන ගුණාගේ නාස්ලනුවයි කෝටුවයි අතට අරගෙන ජක්වයි රජ්ජක් මක් කීවම ඌ ගුණා වගේ ඇදගෙන යනවා. ආ ඌව හරවන්න ඕන දකුණු අත පැත්තට නම් ඒ කියන්නේ බත් කන අත පැත්තට නම් නාස්ලනුව නොහොරේ ඒ පැත්තට අදිනවා. ආ ඒ වම් අත පැත්තට නම් මේ අහනවා gedara ඇත්තෝ මට ඔය තිරික්කලේ දක්කන හැටි උගන්වනවට වඩා නරකද ඉස්කෝලේට ගිහින් බිසෝ එක්කගෙන එන එක. ඈ මොලේ හැබෑට ආ බෑ බෑ බෑ දැන් ඒ ඉලන්දාරියා මේ ගෙදරට එනකොට මං ඉන්නම ඕනේ මීට කලින් දෙසරයක් ඇවිත් මුළු මුවන් පැලස පුරාම කාරකේ ලෙව්වලු මාව හොයන්ට මේ පරස්තාව එදා කැඩෙන්ට ගිහින් 99 එන්නේ බේරුනේ එහෙනම් <laughs> එහෙනම් ඒ හින්දා අද ඒ ඉලන්දාරියා කාර්කින් මේ වලව්වට එනකල් මම අර හාන්සි පුටුවේ ඉඳගෙන පයිප්පේ බිබීන්න ඕනේ මගේ තාත්තේ අපෝයි අපෝයි මෙහෙම නව නිංගිරාවා. ඇයි? හොරමෝනිස් කරත්තකාරයාට පඩි නොදී නිකන් වැඩ ගන්න ගියේ ඉඳා ඒ මිනිහා යන්ට ගියා. දැන් බැලින්නම් හරමානිසස් කෙරුවේ ඒ රස්සාව මට දෙන්නද? ඈ? හොඳයි ඒ මනමාලයා දැක්කොත් මේ නැන්දම්මා කරත්ත දක්කනවා. මොකද වෙන්නේ? හරි හරි හරි. ඔය හැටි උඩන් ගැඹුරු වෙන්න කාරි නෑ. බැරි නම් බෑ කීවා ඉවරයින්නේ නෑ. ඒයි සුමනාවතේ සුමනා. උඹට පුළුවන් ද වෙදගෙදරට ගහුම් බිසෝනෝනව එක්කගෙන එන්න. ආව්. ආ උඹට පුළුවන් නේද අර වයිලා ගොනාව ඔය මේ සුමනා දැන් මාස දෙකක් පඩි දුන්නේ නැති හින්දා අද මෙහෙන් අස් වෙනවා කිව්වා. ඈ? ඔව්. ඇයි ඇයි ඇයි මට සුමනට පඩිදෙන්න කියලා නොකීවේ ඈ? මං කී සැරයන් නම් කීවද? කීවම නෑ වුණා වගේ. ඔයි මේන් බිසෝව එක්ක එන්න මටම යන්ත වෙනවා අයියෝ. හරි හරි හරි. මං යන්නම් මං යන්නම්. හැබැයි ඒ දිගමඩුල්ලේ ඉලන්දාරිය ආවම බොම හොඳින් කතා කරලා පිළියරගෙන හිටන් ඔව් ඔව් පිළියර ගන්න ඕනේ හ්ම් ලොකෝ ලොකෝ ලොකෝ හ්ම් මගේ මූණට ගැහුවා වගේ දොර වහගෙන ගිය හැටි දැක්කද කවුරුවත් නෑ මං හිතන්නේ චී චී චී චී චී බොම කැතයි බොම කැතයි ඒ බුරම්පි නවත්තනවා බිරුම අම්මා නේද අම්මා මං හිතේ වෙන කවුරු හරි ඇවිල්ලා කියලායි එන්ට ඇතුළට බිසෝ විදසියා ඉන්නවද ඇතුලේ නෑ උණ්ඩ ගමනක් ගියා කෝ නාමෙල් මේ නාමෙල් ගියා ඉස්කෝලේට අපේ ලොකු මහත්තයා නාමෙල්ට මේ ඉස්කෝලේම ගණන්ට හදලා දෙනවයි කියලා ඒකට කැමතියි කියලා කියන්ට ඇයි අම්මා බය වුණාද? නෑ නෑ නෑ නෑ දුවේ. නෑ. මේක අපි හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් අම්මා. අර සමරකෝන් කියන මාස්ටර් වෙන පළාතකට මාරුවක් අරගෙන ගියාම අපේ ලොකු මහත්තයා කොහොම හරි ඒ තැනට නාමෙන්ම පරක් කරන්ට යනවා. අයියම්ම <laughs> අයියම්ම අම්මා කැමති නැන්ද නාමෙන් මෙහෙම එකවරට දහස් වාරයක් මං කැමති දුවේ. එහෙනම් අඬන්නේ? ඒ ගැන මං පස්සේ කියන්නම්කෝ. අම්මා මටත් අදා ඒ පත්වීමට සතුටුනේ නාමෙල් අම්මා. එයා ඒ ආරංචිය දැනගත්ත ගමන්ම පහල කඩ වීදියට ගිහින් මේ බලන්නකෝ මට ගෙනාවු දෑගිරි ගොඩ. පොඩකින් පොඩකින්ද මං ගෙනත් පෙන්නනකම් මුවන් පැලස්සේ මහගලේ මහදේවාලේ වැඩ වාසය කරන මහතු මහදෙවියන් ආන්සිගේ පිට ආශාවයි. මේ බලන්න අම්මා. මට ලස්සන සාරිය. මේ බලන්න. ලස්සනයි නේ? ලස්සනයි. ඒකට ගැලපෙන හැට්ට රෙද්ද. මේ බලන්න මේක මේ සපත්තු දෙක. ආ ලස්සන අද්දෑගිද. ආ මේ මේ මේ තියෙන අම්මට ලොකු සාලුවක්. <laughs> අප්පච්චිට හොඳ කෝට්ටියකුයි පයිප්පෙකුයි. <laughs> පොඩ්ඩක් ඉන්න දුවේ. ඇයි අම්මා? අම්මා කැමති නැද්ද? මං කීවා එකවරට දහස් වාරයක් මං කැමතියි කියලා. මේ අන්න අප්පච්චියව යන්ට ඇතුළට. දුවන්ට දුවන්ට ඇතුළට ලෙඩින් ඉන්නවයි කියලා පෙන්නන්ට කේන්දරි ගන්නට. බැරි නම් ওই දොර වහ ගන්න. මාමා වෙද මාමා මේ බලුනා පුතා කූඩුවට දානවද නැත්තම් මං ඌව ඈ ගහන්න එපා අර පෝරේ යන මිනිස්සුත් බලා ඉන්නවා ඈ ඒ ඔය පාරේ යන එන්නෝ යන එනවද නැත්තම් ඕපරදුප හොයනවද ඈ බලයල්ලා වැඩක් බලාගෙන අද මෙහාට එනවා දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා ඔව් මගේ දුව මුණ ගැහෙන්න. දුවපල්ලා යන්න උතන රස්තියා දුනෝවි. ඒ හුම කතා කරන්ට එපා නරකෙට මිනිසුන්ට. අනික බිෂෝ බලන්ට මනමාලේ කෙනවා කියන්ට වටින්නේ නෑ නේද මේ මිනිසුන්ට? ඇයි ඇයි නොවටින්නේ ඈ? ඒක අපේ පවුලේ කාරණාවක්. අන්න අන්න මේ මිනිහාගේ මිනිසු තමයි අර ඉන්නේ බලාගෙන. <laughs> මං මේ මිනිහව තලනවා. ඔය ඔය ඔයත් ඒ කතාවම කියනවා. බුලන් ලොකී මේක මේ අපේ වංශ પરම්පරාවේ පවුලේ වැඩක්. ඒක තමයි මාත් කියන්නේ. ඒයි ඒයි ඔය පාවේ යන්නේ මිනිස්සු යනවා යන දේවල් එකට උතන රස් කන්නේ නැතුව. මේ හැබෑට ඒ බණ්ඩියා උඹත් ආවේ මෙහෙ මොනවද වෙන්නේ කියලා ගිහින් ආපම් මණ්ඩිට කියන්නේ. ඊවත් හෙට වෙනකොට පත්තරේ දැම්මා වගේ පොර සිද්ධ වෙයි. බණ්ඩියා යනවද නැද්ද හන්ද? බණ්ඩියට බනින්ට එපා. ඇයි? බණ්ඩියා අපේ වත්තේ වැඩට යන ගමන් ඔය බලා හිටියේ. ඕ යනවා යන්න. ඔය එහෙමනම් ඇයි ඒක මට නොකීවේ ඈ කියන්න ඕනද ඒ ඒ බඩියෝ බඩියෝ ආ ගිහින් වතුරු ගාපන් ආ බොට පඩිය ඕනේ නා හ්ම් හ්ම් එක තුත්තිලි ගහක්වත් ඉතුරු කෙරුවොත් පඩිය නෑ දැනගනි මේ මං එකක් කියන්නම් මොකද්ද? බිසෝට දැන් සනීප වේගෙන එන වෙලාවේ ඒ කෙල්ලගේ හිතරි දෙන්න කිසිම දෙයක් කරන්න කියන්න එපා කියලායි ඔන්න වෙද මාමා කීවේ. තේරුණාද? ඇහුණාද? ඒ කියන්නේ අදත් අර දිගා මඩුල්ලේ ලන්දාරියාට බිසෝව මුණ ගැහිලා කතා බහ කරන්නට මේ වෙද ගෙදරේදී බැරි නම් ආහන්න තියනවා මගේ තිරික්කලේ එක්කලගෙන යන් ගෙදර හ්ම් හ්ම් බිසෝ කොඹරේට වැදිලා දොර වහගෙන නිදි දැන් අවදි කරලා එළියට ගත්තොත් මෙතන නටයි පිස්සු හැදිලා වගේ. එතකොට මොකද කරන්නේ? බෝය බලාපල්ලකෝ ඉති බලාපල්ලකෝ බොලන් ලොකු අර ලෝකයක් වටින දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා තව ටික වෙලාවකින් මෙහාට එයි. බිසෝව දැකලා ටිකක් hina වෙලා කතා බහ කරලා හිටන් මේ ඔව් ඔව් මේ දෙද ගානේ ඉන්න බිසෝගේ හැටි දැක්කාම ඒ මනමාලයා කලකිරේ. මොනවා මොනවා බිසෝ දැන් එච්චරම කැතද? කියන්නේ ඇස් දෙක වල ගැහිලා. මූණ පාණ්ඩු ඇහැදිලා වාගේ මලානික වෙලා. කෙඳිරි ගකා ඇවිදින්නේ. කේට්ටුයි කියන්නේ හරියට ගස් කබලකින් ඇදලා ගත්ත තලගොයෙක් වගේ. ඒ වුණත් ලොකු ඔය මනමාලියෝ කියන ඉලන්දාරී පෙනෙන ඔපේට වඩා බලන්නේ දෑවැද්ද කොච්චර දෙනවද කියලයි. කලාතුරකින් ඔය මං වාගේ මෝඩයෙක් දෑවැද්ද යකාට ගියදෙන් කියලා කරේල්ලා ගත්තට අන්නේ මොකටද කියන්නේ ඇයි මං ඒ කාලේ ගිනිගත්තු හේනක හිටිය වැඳිරියක් වගේ දොයිට පේන්නුනේ ඈ <laughs> ආපොයි නෑ ආපොයි නෑ එහෙම හිටියනම් මම මේ පෙළවාසියට අත ගහනවා නෑ ලොකු එදා මට බුලත් තට්ටුව පිළිගන්නපු දවසේ හිටියේ හරියට ගජවන් ඕනා මහමුදලිතුමා නම්මගන්ට බලා හිටිය ඉසව්වෙන් ඕ <laughs> ආ ආ අන්න අන්න ආවා ආවා කවුද අපේ දුවගේ ඉස්සරහා කල දවසට අත දෙන දිගා මඩුලේ සුන්දරසේන මනමාලියා අනේ මේ අනේ ලොකු මම ලොකු දුවලා ගිහින් විසෝවල කළ හැටි කරගෙන අඳවගෙන එන්න මේ පියරු වගේ මූණ සුදු කරගෙන ಜಾති දාලා නැත්තම් ඔය හාල් පී ටිකක් හරි කමන්නේ මූණේ ගාලා කීවෝ විසෝට ඔසනීප හින්දා ඒ ළමයාට නිදා ගන්නට ගියයි කිය මේක යකාගේ වැඩක් නෑ අම්මපා යකාගේ වැඩක් කරන්නේ කවුද මෙතන ගිහින් විසෝල ඇටි කරගෙන එනකල් මං ඒ ඉලන්දාරිය එක ටිකක් කතා කරගෙන ඉන්නම් ආ හ්ම් යන්න යන්න හ්ම් යනවද නැද්ද ඉතින්? යන්න කිව්වේ. යනවා හැඳුන්නේ යනවා. ඒ මම මොකටද කියන්නේ? විසෝදු අන්න අර දිගාමඩුලේ මිනිහා ඇවිල්ලාලු දුව බලන්ට. දැන් ආ මෙල්ලෙන වෙලාව අම්මා. නියෝ කොච්චි කරනෝ උදංගුවක් නැති වැඩහන්දා අපි හේරම අමාරුවේ වැටෙනවා. දැන් මොකද කරන්නේ අම්මා? දන්නේ දුවේ. මේ මිනිහට අපච්චි එන්ට කීවලුනේ. දුව දැකලා ටිකක් කතා බහ කරන්න. ඉතින් ඇයි අම්මා අම්මා නොකීවේ මං ලෙඩින් ඉන්නවයි කියලා? වෙන මොනවද මං කීවේ? මං දැන් මාස ගාණක් ඔය බොරුව කිය කියා අපච්චිගේ ඇස්වාගෙන හිටියේ නැද්ද? මනම් අදත් ඒකම කියන්ට අම්මා. අදනම් අපච්චිරවටන්ට බැරි වෙයි. දැන් ඔය මනමාල මිනිහා දැක්ක ගමන් නාමල් මේ පලාතේ ඉන්න නැතුව යයන්ට. මට බෑ අම්මා නාමල්ගේ හිතරිද්දන්ට. අපච්චිගේ හිතරිද්දුව ඊට වඩා විනාශයක් වෙයි බිසෝ. ඊහින්දා බැරිද ඊලන්දාරියට ටිකක් කතා කරලා බෑ බෑ දැන් එනවා නාමල් දැන් ළඟම එනවා ඇති අම්මා දුවගේ කැමැත්ත අකමැත්ත පස්සේ දවසක කියන්න පුළුවන් අදට අදට ඒ මිනිහට hina වෙලා කතා කරන්න ඒ මිනිහා දිගා මඩුල්ලේ කෙල්ලෙක්ද මේ ගුරුවරියක්ද කොහෙද රවට්ටගෙන දරුවෙක් දීලා ඉන්නවයි කියලා ඒ ඉස්කෝලේ ළමෙක් මට ලියලා එව්වා අම්මා ආ ඒ වාගේ එකක් අප්පච්චි තාත්තේ වන්ට ඇති ඒකින්ද තමයි පහුගිය ටිකේ බොම නන්දම්ම දැන් අප්පච්චි අර ගේට්ටුව ළඟ හිටගෙන ඒ මිනිහා එක්ක කතා කරනවා මට පේනවා මේ ජනේලෙන්. මං අද නම් කීයට ගියත් ඒ මිනිහට මූණ දෙන්නේ නැහැ. ආයෙත් දෙකක් නැහැ. අනේ බිසෝ මාව ලොකු අමාරුවක වැටෙනවා එකෙන් දුවේ. එහෙමනම් මම මේ පස්ස දොරෙන් එළියට ගිහින් වේදසියගේ බේත් අත දිගේ ඇවිදගෙන ඉස්කෝලේට යනවා. මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආවේ නෑ කියන්ට. එතකොට ඒ ඉලන්දාරියාගේ කාර් එකකින් ඉස්කෝලේට එයි අප්පා. එහෙමනම් මං ඉස්කෝලේ නැන්දගේ ගෙදරට යනවා හැංගෙන්ට. ඔය මේ අම්මා අප්පච්චිට කියන්ට මං ඉස්කෝලේ ඇති කියලා. එක බොරුවක් වහන්න බොරු කීයක් කියන්ට වෙනවද කියලා බලන්න. මං අහන්නේ ඇයි මං කියාපු දේ කරන්නේ නැත්තේ? ඈ මොකද්ද කියාපු දේ? ඒ ඉලන්දාරියාට බොරු මුහුණක් පෙන්නලා අදට අපච්චිගේ හිත සතුටු කරන්න. පස්සේ දවසක අපච්චිට කියන්ට මිනිහාගේ කැරැට්ටුව නරකයි කියලා යාළුවෙක් ලියුමක් එවලා තියෙන ඉඳා ආ එන්ට පුතා ඇතුළට එන්ට එන්ට එන්ට ආ මේ විදරාලා හාමිත් මට නෑ වෙන කෙනෙක් හින්දා තමයි අපි මේ මුවන් පැලැස්සේ විදරාලා හාමි ගැන දිගමඩුල්ලේ හුඟ දෙනෙක් දන්නවා. මුන්නහේ බොහෝම දක්ෂ වෛද්‍යවරයෙක්ලු නේද? මං කැමති ඒ වෙදරාළහමිත් අද මුණ ගැහෙන්න මාමන්දි. පුළුවන්ද මන්ද? ආ පොයි පුළුවන්. <laughs> මේ පරණ ගෙදරේ ඉන්න ඒ විදරාලහාමි මටයි මගේ මුළු පවුලටයි සලකන්නේ හරියට උන්නහේගේ පවුලෙම උදවිය හැටියටයි. ආ එහෙනම් මේ ඔය පොඩ්ඩක් ඉන්න පුතා පොඩ්ඩක් ඉන්නකෝ. ඔය ස්තූප පුටුවේ ඉඳ ගන්නට මං පුතාගේ නැන්දම්මා ගේ ඇතුළට ගියා. මේක එන කල කොහොම ටිකක් ඉඳ ගන්නට. ලොකු මැනිකේ ලොකෝ ලොකෝ කො කොහෙද ඉන්නේ? හත්තිලව්වයි පේන පලාතක නෑ. ලොකෝ ලොකෝ කොහෙද ඉන්නේ හැබැයි අපේ අලුත් බෑනන්ටි ඇවිත් අර ඉස්සරහින් ඉන්නවා. ආ ඔය බිසෝ වන්දවගෙන හෙන්න එළියට. <laughs> ඒ ඉලන්දාරියා බලාගෙන ඉන්නවා ලොකෝ. ලොකෝ එක්ක හෙන්න බිසෝවත් එළියට. <coughs> බිසෝට සහලවා උන. මා කිව්වා. සහලෝලා උන බිසෝට. එළියට එන්න කැමති නෑ උන තියෙද්දි. නෑ නෑ. කරදර කරන්න එපා මේ මං මේ මං මේ මං මම කියන්න ගියේ පුතේ නෑ මං කියන්ට ගියේ උණ තියනවා නම් මේ එළියට එන එක හොඳ නෑ කියලා. අනික් කාරණාව පුතේ මගේ දූ බිසෝ හරි ලැජ්ජයි. <laughs> පුංචි කාලේ ඉඳලම පිරිමි කෙනෙක් දැක්කොත් ගෙට දුවලා හැංගෙනවා. එහෙනම් <laughs> ඒක නැති කරන්න ඉතින් ලොකුයි මායි බොහොම මහන්සි වුණා. ඒත් ඉතින් තාමත් එහෙමයි. එක අතකට ඒක බොහොම හොඳ චාරිත්‍රයක් මේ. <laughs> වෙන එකක් තියා ඔය අසනීප ගතියට බෙහෙත් ගන්නට අර හන්දියේ තියෙන ඩිස්පැන්සලියටත් යන්න කැමති නෑ. ඒ දොස්තර අර නලා බටේ පපුවට තියලා හොදිසි කරයි කියලා බයි. නං. <laughs> ආ ඇයි මේ නැගිට යන්නද? ඈ මන් දන්නවා මන් දන්නවා ඔය ඊලන්දාරි වයස මාත් පව් කෙරුවානේ පුතේ. මට දහහක් වැඩ රාජකාරි තිබ්බත් මාත් ඒ කාලේ මේ ලොකු මුණ ගැහෙන්න හැමදාම ගියා. ආ ලොකෝ ලොකෝ මේ මේ මේ කියන බොරු මාව බලන්න හැමදාම ගියාලු. මාව බලන්න නෙවෙයි ගියේ. මට දෙන දෑවැද්ද ගැන හොයා බලන්ටයි ගියේ. නේටු මට ආදරේට නෙවෙයි. මේ වන්දන්නේ කෝ මගේ ලොකු මැනිකේ. ලොකෝ මේ බෑනන්ඩි යන්න හදනවා. බිසෝ දූට බයෙන්ට එපා කියලා කමන්නේ. ඔයා එන්ට එළියට. ඔයා එන්ට. බිසෝ ඇහුණද අපච්චි කියන්නේ මොනවද කියලා? පින් සිද්ද වෙයි අම්මා. මට ඕනේ නෑ අපච්චි කියන දේ අහන්න. අපච්චි දඟලන්නේ නම්බුව කියන පුහු ආටෝපේ රැක ගන්න. ඔන්න මෙහාට එනවා. ඔය ආපු දෙක්. මං අර පස්ස දොරෙන් පැනලා දුවනෝ ගඟ පැත්තට. මං යනවා. හා හා එපා. එපා දුවේ ගඟට පනින්ට. ඕ. අනේ ඊලන්දාරියා යනවා කාර් එකට නැගින්ට. දැන් බය නැතුව ඔය කාමරේට වෙලා දොර වහගන්න. අදත් ඒ ඊලන්දාරියා යන්නේ හොඳ හිතින් නම් නෙවෙයි. දැන් කී දෙනෙක් නම් ආවද මනමාලි දැකලා සතුටු සාමිචියක් කරන්න. හ්ම් කළේ. ආ එතකොට ඒ දිගාමඩුල්ලේ ඉන්න ගෑනු ළමයාටයි ඉස්කෝලේ ගුරුවරීටයි සතුරු සාමිචි දීලාද මෙහාට ආවේ? දෙයියෝ සාකි කවුද කීවේ ඉරන්දාවියට දිගාමඩුල්ලේ පටලැවිල්ලක් තියනවා කියලා? ඈ? විචෝට ඒ මිනිහාගේ අලගිය මුලගිය තැන් සේරම දන්නලා. ඒ ඉස්කෝලේ ගෑනු ළමයේ කෙවාපු ලියුමක් මේක. ඕ ඔන්න බලනවා කියෝලා තියෙනේවා. වැඩිදුර යන්න කලින් මේවා දැනගන්නවා. අහස පොළෝ ඉරහඳ දෙයියෝ සාක්කි. ඔය වාගේ ලියුම් වගේක් මටත් කවුදෝ යාපු දා ඉඳලා තමයි මං අන්ද මන්ද වුනේ. ලොක්කි බලනවා මට තියෙන රාජකාරී මදිවට අර ඇවිත් තියෙන ඉංග්‍රීසි ලියුම් වලට උත්තර ලියන්නවත් කෙනෙක් නැති හින්දා නේද මං ඔය කවුරාලගේ පුතා කියන ඔය ඉලන්දාරියාව ඕනේ මට එන කේන්තිය කියන්නේ මට මට මට නෑ නෑ නෑ මම යනවා මම යනවා ඒ ගන්ධාරියව ආපහු ගෙන්න ගන්න යනවා ඇති ඇති ඇති දැන් කේන්තියෙන් පුපුරන්ට ගිහින් අර පපුවේ අමාරුව හදාගන්න නැතුව යන් ගෙදර යන්න හ්ම් යන් කීවා ඉතින් ගෙදර යන්න යන් මුවන් පැලස්ස අද රංගපෑම් විජයරත්න වරකාගොඩ රම්‍යා වලිගසේකර රත්නාලාලනී ජයකුඩි සමග සුජීව මානගේ පරිගණක ක්‍රියාකාරීත්වය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරේ මුදින නායක සෝමරත්න ලියන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්